නිසා යාට ඉස්ලාම් දවසේ ඉස්කෝලේ ගිය පොඩි දරුවෙක් වගේ ගොඩාක් නොදන්න ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් ඒ කෙනාට අපි අනවශ්‍ය බරපතලවන්න නරකයි. මොකද මේ ජීවිතේ වටිනා සම්දිස්ථානයකට ආපු කෙනෙක්. අපි සතිය අඳුනලා දෙන්නේ සති මාත්‍රා විතරයි අඳුනලා දෙන්නේ. මේ සති මාත්‍රාවේ ගතිය තමයි මොනවාරි අරමුණට පොලාපනින් නැතුව කිඳා බහින ගතිය.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 මොකද සම්මෝධාවක් නැහැ උන්වහන්සේ ගාව. ඊගාවට තමයි විෂයාභිමුඛ භාව පච්චුපට්ඨහන. Tamanට අවශ්‍ය කරන විශේෂයට මාත්‍රකාවට නිමිත්තට අරමුණට කොයි වෙලාවක හරි ගෙනලා සතිය හේතු කරනවා මුණට මුණ දාලා දෙනවා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සතිය පිහිටවන්න උත්සාහ කරන කෙනාට මුලින් මුලින් ආනාපානෙ හෝ පිම්බි මැකිලිම අහුවෙන්නේ නැහැ එහෙම නැත්නම් වම දකුණ තක්මන් කරනට අහුවෙන්නේ නැහැ එයාට සද්දවලට දුවනවා වේදනාවලට දුවනවා අරමුණු නන්නත්තර වෙනවා නමුත් කරගෙන කරන යනකොට සද්දක ඉඳලා හිත ආයෙත් ආනාපානෙට ගිහලා නතර කරනවා.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 ඒ වගේ වම තියනකොට වම කියලා කියන්නේ. දකුණ තියනකොට දකුණ කියලා කියන්නේ ඒක කරදරයක් තමයි. නමුත් මෙනෙහි කරනකොට සංඥා විස්තර කරනකොට හිමීටම වම තිනකොට මේක වම කියලා මෙනෙහි කරන ගතිය හෝ වමට හිත යන ගතිය යෝගාවචරයට ඇති කරගන්න පුළුවන් මේකයි යුද හමුදාවේ left right කියලා ඇවිදින එකයි දෙක.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 ශීකාරයත් අනුමත කරනවා. බෞද්ධයත් අනුමත කරනවා. යුදේ ජාතිකත් අනුමත කරනවා. අනුමත කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ බලනවා මේක කෙරුවොත් කාටට පිස්සු වැටෙයිද? එහෙනම් කාගේ හරි අතපය ඉදිමෙන්න පටන් ගනීද? මේ තාක් කරපු එකම පරිශ්‍රණය කිසිවත් සතිය හඳුන්වා දීමෙන් නරක ප්‍රතිඵල අතුරු ප්‍රතිඵල පසු ප්‍රතිඵල මොකක්වත්ම නැහැ.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 ඊට පස්සේ මට දෙන්නේ බෝලෙත් එක්ක වැඩ කරන එක විතරයි. මොකද පළවෙනි එකේම අවුට් වුණොත් ඒ මනසගේ මුළු ඉතිහාසෙම ඉවරයි. ලංකාවත් ඉවරයි. ඉතියා කියනවා මේ වෙලාවේදී මේ සතියේ වැඩිවීමට අවශ්‍ය කරන මේ ඔක්කොම දේවල් අමතක කරලා ඒන බෝලෙට හිත නැංවීම විතක්කේ. ඒක හරියට කියනවා නම් ඊ අපි ගත්ත නිදර්ශනයක් වගේ අපි අල කෑලි ගොඩක් තම්බලා කපලා මේසේ තියෙන කෑම මේසේ. තමනුත් වාඩිලා ගන්නවා. තමන්ගේ හැතේ තියෙන ගෑරුප්පෙන් අසවල් අර කෑල්ලට මම මේ ගෑරුප්පෝ බසන්නවා. ඒකට අමෝරගෙන හෙල්ලෙන් අනිනවා ගන්න බෑනේ. ඒකේ නිකන් හිටියන්න මේක වරෙන් මචං කිව්වට අල කෑල්ලෙන්නෙත් නෑනේ.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 ඒක තව බොහෝ වරමුණුත් එක්ක එනකොට ඒකට විතක්කේ යොමු කරන්න පුළුවන්කමක් මනුස්ස හිතේ තියෙනවා. අන්න ඒ බව බුදුහාමුදුරුවෝ දානවා. හැබැයි යෝගාවචර හිතන්නේ බෑ. එනේන අරමුණට හිත පනිනවා. ඒක නිසා මේ විතක්කේ මගේ පාලනේ නෑ. ඒක නන්නත්තරයි කියලා ඉසాత බැඳගෙන අඬනවා.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 කාටවත් ඒ ටික කරගන්න බැරි නම් එක්ක ඔලොමලයි. එහෙම නැත්නම් මට ඔය ආයෙ දෙකේ පන්තියට යන්න බෑ මට ගෙලින්ම ඉන්ජෙක්ෂන් එකක් දෙන්න බැන්ද සතර සතිපට්ඨාන ඉන්ජෙක්ෂන් හතරක් ගහන්න බැරිද? නැත්නම් මට ශල්්‍ය කර්මිකේ සතර අතිපට්ඨානේ දාන්න බැරිද ඇඟ ඇතුළට අර පේස් මේකර් එකක් දාන්න වගේ එහෙනම් අපි ගෙදර නෝනට සතිපට්ඨාන දෙන්න බැරිද මටත් ටිකක් හම්බ වෙන විදියට ඉතින් ওই එකක්වත් හරියන්නේ මේ සතිපට්ඨාන මොනම දෙකටවත් මායින් කරන එකක් නෙවෙයි උඹට ඕන උඹ කරපම් බැන්නම් බෑ ඉතින් කවුරු හරි කියනවනම් මට මේ බබෙක් හම්බෙන්න ඉන්න සතිපට්ඨානේ කරන්න බෑ කියලා ඉතින් බබෙක් හම්බෙන්න ඉන්න නිසා මට අපාය යන්න වෙනවා කියලා තමයි කියන්නේ වෙන කියන දෙයක් නැත්තේ නෑ. මම මේ නාන්න යන නිසා සතිපට්ඨානේ බෑ. බඩ ගිනි නිසා සතිපට්ඨානේ බෑ. බඩ පිරල නිසා සතිපට්ඨානේ බෑ. ගමනක් ගිහිලා ආපු නිසා සතිපට්ඨානේ බෑ. මට ලෙඩ වෙයි කියලා සතිපට්ඨානේ බෑ. ලෙඩ වෙලා තියෙන සතිපට්ඨාන බෑ. මම තීරණ බුදුචාන්ස කියන මේ එක එකට ඒ වීර්ය අනිත් පැත්ත කුසීත කුසීත අරික්කාලක් කියලා කියනවා. බඩගිනි කියලා සතිපට්ඨාන වඩන්න බැරි නම් කුසීතකමේ අරික්කාලක් තියෙනවා. බඩ පිටලා කියලා සතිපට්ඨාන වඩන බැන්නා කුසීතකමේ තවත් අරික් කාලක් තියෙනවා. ගමනක් යන්නේ ඉස්සල්ලා කියලා සතිපට්ඨාන වඩන බැන්නා තවත් අරික් කාලක්. ගිහිල්ලා ඇවිල්ලා කියලා බැන්නා සීතලයි කියලා බැන්නා උණුසුමයි කියලා බැන්නා මේ සේරම බුබ්බඩගම බද්බූසෝ කම්මැලියෝ ශරීර හොරු එච්චරයි කියන්නේ. මොකා වුණත් ඒක කියන්නේ. අපි මොන ශිල්පේ දක්ෂ වුණත් මේ Tamanට මේ හුස්ම ගන්න එක බලන්න බෑ කියලා කවුරු හරි කියනවනම් නැත්නම් මේ වම තිනකොට වම දිහා බලන්න බෑයි කියලා කියනවනම් ඒ තී මනුස්සයා පොලිඩෝල් බොන එක හොඳයි. එතනම මැරිලා යනවා.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 වයසට ගියාට කොණ්ඩේ බැහුණට තිරුණාන්ත කෙනෙක් වෙන්නේ නැහැ. නතින තීරෝ හෝති ඒනත් පරිසංසිරා. මෝගජින්නෝති උච්චති. පරිපක්කෝ වයෝ තසුගේ වයස නම් වැඩිලා තියෙනවා. පරිපාකයට ගිහ නමුත් ඒක පැදුරට දිරපුණ ආකෙක් විතරයි. මොහොත් මිනිහා දන්නේ ආස්වාද කරනට ආස්වාද කරන බව දන්නේත් නැහැ. ප්‍රසආද කරනට ප්‍රසආද කරන බව දන්නේත් නැහැ. හැබැයි මේ අසවල් තිරුණාන්ත අසවල් තිරුණාන්ත කියලා කියනවා. දැන් මම ওই ගාතාව බැඳලා කිව්වනම් එහෙම වයසක තිරුණාන්සලා මෛත්‍රික තරහ වෙනවා. ඉතින් ධම්මපදේ තියෙනවනේ මේක. ධම්මපදේ පොඩි බුදුහාමරෝ කියලා තියෙනවනේ. ඉතින් ඒ නිසා මට මෛත්‍රික තරහ වෙන්න බෑ මම කියනවා ධම්මපද පොතට විරුද්ධව නඩුවක් දාන්න කියලා. වයසට ගිය පමණින් නිකම්ම නිකම් පැදුරට නහක් වෙච්ච නාකිකමක් මිස තමන් විශ්ී තමන්ගේ අභිවෘද්ධිය සඳහා උත්සාහ කළා නැහැ. ඒ නිසා මේ ආතාපි ධර්මය සතියත් අපට ළඟා කරලා දෙනවා. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අපේ නියතමානී අහිංසකකමට සාදු කියනවා. අපිට කොයි වෙලාවෙ හරි උත්සාහ කරුවොත් කරන්නත් පුළුවන්. අපි මෙතෙක් කල් කියලා තියෙන බෑ බෑ නෑ නෑ කියපු කතා පැත්තක තියලා ඒ නිසා මේවට කියන හැබෑ වෙනස්කම් කියලා. ඒක බැරි නම් එක්ක කියලා දීලා නෑ. දැන් අහලා නෑ මේක එක. එහෙනම් මේකට උත්සාහ කරලා නෑ. එහෙම නැත්නම් ඒක අමු බුබ්බඩේ.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 බුදු වෙලත් බුදු වුණාට පස්සේ දවසට පැය 16 18 වැඩ කරලා තියෙනවා. උන්වහන්සේට ඊට පස්සේ මහන්සියෙන් ඕනකමක් තිබුණේ නැහැ. බෝසත්ත්ව කාලේ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපේ යෝගාවචරෙන්ද කිව්වා මෙහෙම මෙහෙම කරන්න කියලා. ඒගොල්ල කියනවා මේක හිර කඳවුරකවත් නැහැ නේ මෙච්චර බරපතල වැඩ ඇතුව දඬුවම් දෙන්නේ.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 පුළුවන් වේද අලි දාලවත් අදින්න. පුළුවන් ඒ දෙකට ලක්ෂයක් ලක්ෂයක් දෙන්නම් කියලා එන්න. කවදාකවත් බෑ. පාවට පින දෙන්නත් බෑ පිනට පාව දෙන්නත් බෑ. ඒ නිසා මේ ඥාණය සම්පජඤ්ඤ කියලා කියන ඥානේ තවත් අර්ථයක් තියෙනවා. අපි ඉස්සරහට යනකොට ඒක අපිට තවත් අවශ්‍ය වෙනවා. අපි මේ ආස්වාස ප්‍රසවාසය කියලා හිතාගමු අපේ මූල කර්මස්ථානේ. එහි සතිය පිහිටවනකොට නැත්නම් ආනපාන සතිය පිහිටවන ආස්වාසයේ සතිය පිහිටවනකොට අපිට ප්‍රස්වාසය ඇතුළු මුළු ලෝකෙම අමතක කරන්න එපා නැත්නම් අපිට ආස්වාසයට හිත මෙහෙවෙන්නේ නැහැ මේක වෙන්කොලා හඳුනගන්න එපා. නමුත් මෙහෙම හිටින්නේ සමහරට මේ ආස්වාසේ ප්‍රස්වාසේ පේන ගම ඒ දකුණු දන හිසේ වේදනාවක් දැනෙනවා. එහෙම නැත්නම් ගෝයන්ගලේ සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් එනවා. ඉතින් එතකොට ඔළුව ඇත බැඳගෙන කෑකොත් සංගහලා නැද්දකින් විතරක් මම මේ ආනාපාන කරනකොට වේදනාවක් ආවයි කියලා සාප කරන එක නෙවෙයි ඒ හිත ආනාපානේ ඉඳලා වේදනාවට ගියාට අරමුණ කැඩුනට අරමුණ මාරුනට සතිය මාරුනේ නැහැ කියලා ඥානයක් තියෙන්න eBay. හරි අමාරු ඒත්තු කරලා දෙන්න. ඒත්තු ගන්න අමාරුයි. අපි මේ ආස්වාද ප්‍රසවාස අපේක්ෂාවෙන් ආස්වාද ප්‍රසවාසයේ මූල කර්මස්ථානය කරන නිමිත්තක් කරන භාවනා කරනවා. කරනකොට ওই එක එක විදිහේ බාධා එනවා. ඒ බාධා ආපුවාම මේ මගේ මූල කර්මස්ථානෙන් හිත පිට ගියාට සතිය කැඩෙන්නෙම නැහැ. අපි ගන්නවා කියලා කිව්වට. ඒ නිසා මේ සත් එතෙන්දි වෙන්නේ අරමුණ මාරු වෙන එක විතරයි. මේකෙන් ඒකට ගිය බව මම දන්නවා. ආන්නේ ඒ ඥානෙට සම්පජඤ්ඤ කියලා කියනවා. ඔක ටිකක් පොඩ්ඩක් විස්තර කරලායි සරුවචනාංශي විස්තර කරන්නේ. එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට ඉඳගෙන ඉඳලා නැගිටිනකොට සතිය කැඩෙන්න ඕනකම නැහැ.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 අපි හුඳුවට සැලකිල්ලෙන් බැලුවොත් එහෙම විය යුතුම නැහැ. ඒක අරහා සති ධාරාව සතිය අකන්න භාවයේ පවතින්න බලන් අන්න ඒකට සම්පජඤ්ඤයක් ඕනේ. හුඟක් වෙලාවට මේ භාවනා වැඩමුළු වලදී තුන්වෙනි දවස හතරවෙනි දවස වෙනකොට මේ 130ක් 40ක් විතර කට්ටිය මේක තේරුම් ගන්න. ඒකට තේරුම් ගන්නවා සද්ද මේ ආනාපාන සතිය භාවනා කරනකොට හිත පිට ගියා තමයි. නමුත් මේ සතිය පිට ගිහිල්ලා නැහැ. අරමුණ කැඩිලා වෙන තැනකට ගිහිල්ලා ආපහු ආවා. ඒක හරියට කියනවනම් අපි කම්මලක වැඩ කරන මිනිස්සේ මිනිහා හොඳට වැඩ කර කර ඉඳලා ඒ වැඩ පට්ටලේ එහෙම නතර කරලා ළඟ කඩේකට ගිහිල්ලා තේ එකක් බීලා එනවා. තේ එකක් බීලා ඇවිල්ලා ඊටු වැඩ ටික කරගෙන යනවා. ඉතින් තේක බැන වෙලාවේදී කැඩු වැඩි කැඩින්නේ ඒ මනසට තේකක් බිවේ නැත්තම් ඔච්චර වැඩ කරගෙන යන්න බෑ. ඒ නිසා ඒ ගිහිල්ලා තේකක් බිල වැඩි කරගෙන යනවා. ඒ වැඩේ නතර කරපු තැනමයි තියෙන්නේ වයිවිල්ල පටන් ගන්න එතනින්. ආය මුලින් ඉඳලා උදුන රත් කරන පටන් ගන්නෑ. ආන්න මේ වගේ ගතියක් මිනිස්සයාට ජම්ම ප්‍රතිලාභයක් වශයෙන් හම්බෙලා තියෙන බව දැනගන්න විශාල පුළුල් මනසක් ඕන. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් ආදුනිකයට සති මාත්‍රාව දින අවස්ථාවේදී වැටෙන්නේ නැහැ. නමුත් ගුරුවරයා තේරුම් කරලා දෙන්න ඕනේ මේකදිත් මම මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරන්නම් බොහොම අරසකාරීව.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 කාටවත් ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ. යාට දැනගන්න වෙනවා අනික් වාහනේ යන ගමන් මිනිස්සු අනින ගමන් හරක් එමේ පයින් ගමන් වාහනේ ගෙනිය ගන්න. ඒ මොකද වාහන නැති පාරක හරි පිට්ටනියක හරි කාර් එලවන්න chimpanzeeකට පුළුවන්. ඒක එච්චර අමාරු නෑ. ජපානයේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක පදවන්නේ chimpanzeeෝ. පුරුදු කළා. ඒකට වලිගය තිබ්බට ප්‍රශ්නයක් නැහැ. වලිගය නැති වෙන්න අවශ්‍යම නැහැ. මිනිස්සයාට තියෙන්නේ ඕනේ හන්දියක් ආවොත් ඕනේ මිනිසෙක් ආවොත් වාහනයක් ආවොත් සිග්නල් දාලා තමන්ගේ වාහනේ පැත්තකට කරගෙන යන්න පුරුදු වෙන ගතිය තමයි සම්පජඤ්ඤය කියන්නේ. අපි කැමති chimpanzee ඔය. එහෙමනම් පොඩ්ඩක් වලිගත ගාලා බලන්න තියෙනවා නම් සම්පජඤ්ඤේ නැහැ.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 ඒකට උඟුව දෙනේ විරුද්ධ වෙනවා. හැබැයි මම මෙන්න මෙහෙම එකක් කියන ඉතාමත්ම අවධාරණේ මේ නිසා සද්ද තිබුණත් වේදනා තිබුණත් හිතවිලි තිබුණත් භාවනා කරන්න පුරුදු වෙන එක තමයි යෝගාවචරගේ විදර්ශනා යෝගාචරයේ දක්ෂකම කියලා භාවනා කරන අතර පිරිස මැදට පැනලා සද්ද කරන තරම් අමන වෙන්න එපා. ඒක සහගහන අපරාධයක්. සද්ද වුණාට කරන්න දෙයක් නෑ ඉවසන්න. නමුත් Taman ආඹලට භාවනා කරන්න බැරිද? මමත් භාවනා කරලා තියෙනවා සද්ද තියෙන තැන්වල කියලා මිනිස්සු ඉන්න තැන්වල මැදට පැනලා භාවනා කරන අය ඉඳලා ඒ අනවශ්‍ය කරදර කරන්න එපා. ඒ සාසනේ ඉතිහාසයේ කරපු පවු නිසා තමයි අපිට මේ කරදර ඉන්නේ. නිසා Tamanට වෙන කෙනෙකුට කරදර කරන මේක අයිතිවාසිකමක් කරගන්න එපා. නමුත් තියෙන කරදර තියදී සම්පජඤ්ඤය තියනවාද කියලා බලන්න සතිය කැඩුනට සදාකාලික කැඩීමක් වෙන්නේ නැහැ. මේක නැවත හිටවන්න පුළුවන්. ආන්නේ බව දැනගෙන සම්පජඤ්ඤය වඩන්න ගත්තොත් මං කියන්නේ මෙහෙමයි මට බැනුම් අහන්න වෙයි. හැම කෙල්ලෙක්ම කොල්ලෙක් වෙනවා. චාරිසුරු ගෑවිලි මොනවත් නැහැ. පුදුම පෞරුෂත්වයක්. පරුස ගතියක් Taman එනවා. මගේ සතිය එච්චර බලවත් ගලියේ ගැහුවත් කැඩෙන්නේ වැල්ලේ බඹර ගැහුවත් කරකැවෙනවා. ඒක නිසා ඕන තැනක භාවනා කරන්න මට පුළුවන් කියන ඒ හැකි සංඥාව ආරම්භ දෙන්න පුළුවන් නම් ওই චර්චුරු ගෑම් චෝදනා කිරීම අයිතිවාසිකම් ඉල්ලීම් එnde end end අඩු වෙලා විමුක්ති රසයක් තියෙනවා ඒක.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 නමුත් පුළුවන් බව ඇත්තක්. ආනි ඒකට තියෙන පෙළඹුමට එළඹුමට කියනවා සම්පජඤ්ඤය කියලා. ඉරියව්ව මාරුණාට අරමුණු මාරුණාට ඊ මැදින් තමන්ගේ සතිය හෙල හැප්පෙන ගතිය ඇත්ත. මං ඊයේ නිදර්ශනයක් වශයෙන් කිව්වා හුලඟකට දැලක් නැත්නම් දැලකට හුලඟ බදන්නේ නැහැ. නමුත් දැල හුලඟ යනකොට දැල හෙල්ලීමක් තියෙනවනේ. රුවලක් නම් බදනවා. මේ සතිය දැලක් වගේ ඔය මොන හුලං හතර හුලං හැමුවත් ඒක පොඩි හෙල්ලුමක් වුණාට දැලට බාධා කරන්නේ නැහැ. ඒ නිසා මේ සතියට එකම අරමුණක කරනවා කියන කතාව මුලදී නම් ටිකක් ඇත්තයි. පහුවෙනකොට ඇත්තක් නෙමෙයි. මොකද සම්පජඤ්ඤයට ඉත තියාගෙන යනවා.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 ඉතින් ඒ නිසා මේ පැත්තෙන් මේ පැත්තෙන් එනවා චෝදනා යෝජනත් එනවා රකි රසාවේ දිනුකමුත් තියෙනවා. ඉතින් මං රසාව කරන තැන දොරේ ගහගෙන හිටියා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අපිට කවුරු හරි අපිව භජනය කරනවා නම් සේවනය කරනවා නම් උගේ ලාවෙට තමයි ඌ අපි ළඟට එන්නේ.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 ඒ නිසා අර වගේ විශාල ආතාපි සම්පජානෝ සතිමා කියන චෛසික ධර්ම තුනක් කියලා සරුවචන සඳහන් කරනවා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනසං. අ비ජ්ජා කියන්නේ දැඩි ලෝභය. දෝමනස කියලා කියන්නේ द्वේෂය. ඔන්න ඔය දෙකට අහුවෙන වැඩවලින් පුළුවන් තරම් බේරිලා ඉන්න. හරිම අමාරුයි. මේකෙදි ගොඩක් අමාරුකම තියෙන තරුණ තරුණියන්ට මට හිතෙනවා තරුණයන්ටත් වඩා අද භවනා කරන තරුණියන්ට විශාලම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට මේ වැඩේ ප්‍රතිපත්තානෙත් කරන ගමන් ඇලීම් ගැටීම් වලින් වෙන් වෙලා ගතකරන ප්‍රධාන විරුද්ධවාදී වෙන්නේ Tamange අම්මයි අප්පච්චි දෙන්න. ඒගොල්ල කැමති නෑ මේ වයසේ කෙනෙක් කවුව කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට කියන්නේ ඕක උඹ බැන්දට පස්සේ ඕන දෙයක් කරපන් දැන් ඌව කරන්න ඉන්නපයි. මේ විකුණන්න තියෙන බඩුනේ, පීදුරු බඩුනේ. වික්කට පස්සේ ප්‍රශ්නයක් නැහැනේ. අර සාප්පුවේ තියෙනකොට කැඩුනොත් එහෙම අම්මට යප්පච්චිට තියා. හිතට අමාරුයිනේ. ඒ නිසා ඒ අයට ඌව දෙල්ලම් කරන්න දෙන්නේ මම කොල්ලෙක් වෙලා ඒත් මට පොළු දැම්මා. ඒත් මගේ ආදරණීය අම්මා යප්පච්චි. හැබැයි මම දැනගත්තා කොහොල්ල ඇත ගන්නකොට පොල්තිල් ටිකක් ගහගෙන ඉන්න ඕනේ කියලා. ඒ දවස්වල පොල්තිල් ටිකක් ගහගෙන හිටපු නිසා මට යන්තම් මේ කසාද කියන එක බඳින්න නැතුව ෂේප් වෙලා හින්න පුළුවන් වුණා. මයිලඟ තිබුණු කාමයේ සහ මයිලඟ තිබුණු කඩප්පුලි ගති දඩබ්බර ගතිත් එක්ක බලනකොට ඒක මටම පුදුමයි. ඒ ඒ අමාරු වයස කොහොමද ගත කළේ කියලා මොකද ධම්මික හමුදුරන්න පිං සිද්ධ වෙන්න පළවෙනි දවසේම කිව්වා ඔබට භාවනා කරන්න ඕන බඳින්න එපා. මුදල් අත ගන්න යන්න එපා. හම්බ කරන්න යන්න එපා. තුන කාටවත් භාවනා කරනවා කියලා කියන්න එපා. කිව්වොත් පොල්ල.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 දැනෙන්න අරින්න බා භාවනා කරනවා. ඒක කවුරුත් එන්නේ ඇඟට දෙකක් ඇනපුවාම එහාටයි මෙහාටයි. ඒක කිය අම්මෝ භාවනා කරන කට්ටියකට කේන්ති යනවා නෙමෙයි. ඕව් අපිටත් කේන්ති යනවා. අපිටත් ලේමස් තියෙනවා. දෙකක් පිසුනට වඩා පස්සේ මොකෙක් අත්තේ. මේක බුදු ආමරෝගේ බව නෙවෙයි.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 අම්මා හිතන්නේ වෙන කෙනෙක් ඇවිල්ලා හොරු කරගෙන ගිහිල්ලා මාළේ කියලා බලන්න පුතාමයි දීලා තියෙන පුතා කොඩු ගහනවා. දුවත් කුඩු ගහනවා. කියන්නේ අම්මටයි තාත්තටයි. මේක ඊට වැඩි ටිකක් කට්ට වෙන්න ඊට වැඩි ටිකක් කට්ට වෙන්න ඕනේ මේ Taman වඩන සතිය පෙට්‍රෝල් ටිකක් පීරිසයක් උඩ තිබ්බහම මොකද වෙන්නේ? උලඟට ගහගෙන යනවනේ. ඒක වහලා තියන්න එපායි. ওই සීලේ කියන එකයි සීල් කරනවා කියන එකයි දෙකේ පොඩි සමානකමක් තියෙනවා. Taman සිල් රකින්න හැබැයි කාටවත් අඟවන්න යන්න එපා. මම සිල් ලකිනවා උඹලා සිල් ලකින්නේ නැහැ මම භාවනා කරනවා උඹලා භාවනා කරන්නේ නැහැ කියන්නේ ගිය ගමන් කවුරුත් අපිට උලිලි පානවා. වසේරම කරන්න හිතුවට වැඩිය හොඳින් කරන්න. ඔක කාටට දැනුනොත් ඒක මගේ පාඩුවක් කියලා හිතාගන්න. මම මේ භාවනා කාර්යයක් මම සිල් කාර්යයක් මම දාන දෙන මිනිහෙක් කියලා දැන් පිංකම් කරන කට්ටිය මොන්න තරම් අඳුර පානවද කියලා බලන්න. තාප්පයක් තාප්පයක් ගානේ නම් ගහලා කෑ ගහලා පිංගමක් කිව්වෙච්චාම ආමුදුරන්ට වැල විස්තර ලියලා ඉවරයක් නැහැ.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 පැනලා දෙන්න යන්න එපා. එහෙම වුණොත් ඊට පස්සේ ආවිල්ලා සති ගාන භාවනා කරන්න බැරි වුණා කියලා චෝදනා කරන්නත් එපා. ඒ වෙලාවට ඉබ්බා කට්ට ඇතුළට අඳු ටික ගත්තා වගේ. ගින්නට පිට්ටු කරපු කුරුළු තට්ටක් පිහාට්ටක් නැත්තම් ප්ලාස්ටික් ලණුවක් වගේ තමයි බයලජ්ජ වෙලා පස්සට එන්න ඕන.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 ඔබ ඔබ මස්සලිය පාරායිනේ තියලා බල්ලෝ නොකයි කියලා හිතන්න එපා. කනවමයි. ඒ නිසා මේක ආරස්සාව අතින් ගිහියෝ හරීම දුර්වලයි. එක්කෙනෙකුටවත් ලකුණු දෙන්න බෑ. ඒ මොකද මේ පරීක්ෂණය මම කරලා තියෙනවා මගේ ජීවිතේ 78 විතර ඉඳලා 88 වෙනකම් මම විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්දේ ඉඳලා පශ්චාත් උපාධි ඉවර වෙනකම් මේ පරිශ්‍රණය කරා සුන්දරම වයස. ජීවිතේ සුන්දරම වයස. මොකද භාවනා කරන ගමන් කාටවත් කියන්නේ ඒ දවස්වල ඒ කාලේ ජීවුනේත් නෑ භාවනා කතා. වැඩි කරගෙන ඉන්නවා රහසේ භාවනා කරන ඇත් එක්ක සම්බන්ධ වෙලා බණක් අහන්න යනවා බණ භාවනාවක් කරනවා කවුරක්වත් දන්නේ නෑ. ආනේ ඒ ටික දන්නවනම් ඕගොල්ලෝ මේ එදිනෙදා කුචු කුචු ගාලා කතා කරන එකක් නෑ එක එකනත් එක්ක.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 ඒක මේ කාටවත් කරපු හුනියමක්වත් මට විතරක් කෙන එකක් නෙවෙයි. නිසා කායානුපස්සනාවේ තතිමත් වෙලා ආතාපි සම්පජාන ගතිය ඇතිවන හොඳට කළොත් ඒ යෝගාවචරයට තේරෙනවා මේ කය කියන්නේ වේදනා කැදැල්ලක් වේදනා කූඩුවක් වේදනා සාගරේ පතුලේ තියෙන. මේ පිළික හැදිච්ච අයට විතරක් නෙවෙයි වේදනාව තියෙන්නේ. විලිලන අම්මලාගේ විලි රුදා විතරක් නෙවෙයි රුදාව කියලා කියන්නේ හැම හුස්මක්ම සුවාසයක්. හැම හුස්මක්ම ඇදුමකාරයක් වාගේ. අදිනවා හෙලන. අදිනවා හෙලනවා. ඊයේතෙන් ඉරන්නා වාගේ. මෙන්න මේක තේරෙන්නේ අර කයට හිත ගිය බවට තවත් ලකුණක්. අපි කියනෝනේ කයට හිත ගිය බවට ලකුණක් තමයි ආස්වාද ප්‍රසවාසය වැටෙනවා. වම දකුණ වැටෙනවා. නිදාගෙන ඉන්නකොටත් මොන හරි වැටෙනවා කියලා ඒකේ මෙතෙක් අපි කතා කරපු දේ රූප ධර්මන ඒ තාකල් එක කායානුපසනාවට වැටෙනවා. වේදනා කියලා කියන්නේ රිදීම් විඳීම් වේදනා තියෙනවා නම් ඒක දැන් මේ නාම ධර්ම වලට හිත පුරුදු කරනවා. කායනුපසනාව හරහා සතිය වඩලා ඒ සතිය විවිධාංගීකරණය කරන නැත්නම් සතිය රූප ආරම්මණයක ඉඳලා නාම ධර්මයකට මාරු වෙනකොට සතිය කඩා ගන්න බැරිද කියලා දෙන පළවෙනි පන්ති අභ්‍යාසය. ඒක නිසා ඒක හැම වෙලාවෙම හුරියමක් නෙවෙයි. ඒක හැම වෙලාවෙම දඬුවමක් නෙවෙයි. හැම වෙලාවෙම කාලකන්නිකමක් නෙවෙයි. ඒ නිසා යමෙක් දන්නවනම් සරුවච්චන් වහන්සේ පවා කායනුපසලන් පස්සේ වේදනානුපසනා තියලා තියෙනවා කියලා ටික වෙලාවක් ඉන්නකොට ඕනම ඉරියව්වක මේක එන්න පටන් ගන්නකොට එයා දැන් මම රිලේ රේස් එකේ මම මේ කායානුපස්සනා කොටස ඉවර වෙලා දැන් මේ වේදනානුපස්සනා කොටසට යන්න ඕනේ බැටන් එක මාරු කරන්න ඕනේ කියලා දන්නවනම් එයා දැනගනයි මේ මේ තරංගේ කොන්දේසියක් ඒක බැටන් එක මාරු කරුවයි කියලා කියන පෙරදිල්ලක් නෙමෙයි මගේ ලැප් එක ඉවරයි ඒ වගේ කායානුපස්සනා හිමීට දක්ෂ කෙනාට විනාඩි 10ක් 15ක්ම යන්න ඕනේ. අද අපි තුන්වෙනි දවසේ ඉන්නේ සමහරට තප්පරයක් දෙකක් යනකොට හුස්මත් දෙකක් බලනකොට ඒක හිමීට ආනපානෙ ගෙවිගෙන යනවා. පිම්බීම හැකිලිම ගෙවිගෙන යනවා. එහෙනම් සක්මන් කරනකොට හොඳට નિરાයාසයෙන් සක්මන් වෙන බව දකිනකොට මේකට ඉතින් නාම ධර්ම ඉඟිමිඟි පානවා, ඉබිකම් කරනවා, කෝලම් කරන්න පටන් ගන්නවා.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 පුළුවන් ඕන්න දැන් වේදනාවයි ආනපනෙ තකට තක හිටිනවා ඉතින් එතකොට යෝගාවචරය දන්නේ මම දැන් ආනපනෙ මෙනෙහි කරන්න ඕනද වේදනාව මෙනෙහි කරන්න ඕනද ඉතින් එතනදී පැහැදිලිවම මේ මහසි භාවනා ක්‍රමේදී තඳහන් කරලා තියෙනවා. තමන්ගේ මූල කර්මස්ථානයේ ආනාපානේ නම් සමතම වෙනකම්ම ආනාපානෙ මෙනෙහි කරන්න. යම් වෙලාවක ආනාපානෙ ඉක්මවගෙන යටපත් කරගෙන වේදනාව ආවන හොන්දට දැනගන්න මම මෙතෙක් වෙලා අත්වලට අරගෙන ආවේ හැරමිටියට අරගෙන ආවේ ආනාපානේ දැන් මේ වේදනාව කඩාන පැන්න ඇතුළට ඒ නිසා මම දැන් ආනාපානෙ දැන් බලන්න බෑ. මම වේදනාව බලවත් වෙච්ච නිසා වේදනාව මෙනෙහි කරනවා.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 ඊට පස්සේ කියන්නේ වේදනාව පුච්චනවා වගේ වේදනාවක්ද අනිනවා වගේ වේදනාවක්ද දියරෙද්දම් මිරිකනවා වගේ මිරිකනවා වගේ වේදනාවක්ද එක තැනකද හැම තැනකදීම මොන විදිය වේදනාවක්ද කියලා වේදනාවට ප්‍රතික්‍රියා කරන්න ඉස්සර වෙලා ආස්වාස ප්‍රස්වාසයේ විචාර බුද්ධිය යෙදෙව්වා වගේ වේදනාවට ඩිංගිතක් තව එක චිත්තක්ෂණයක් විචාර බුද්ධිය දාන්න පටන් අරගත්තොත් අපි වැඩේ පටන් ගත්තා වෙනවා මේක කවදාකවත් කරන්න බෑ වේදනාවත් එක්ක තරහයි කවදාකවත් කරන්න බෑ වේදනාව පිට ද්වේෂය.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 ඔයින් අපිට තියෙන හැම එකක්ම ප්‍රෝඩාවක් සල්ලි ගහන කතා කරන වැඩ. බුදුහාමුදුරු උගන්වන මේ වේදනාව විසීමේ බලන ගතියත් බාලදක ව්‍යාපාරයේ තියෙන මේ සූදානම් ශරීරය කියන එකත් එකයි. මෙතන මේ කියන්නේ කායනුපසනාව එකක් නෙවෙයි කායනුපසනාව ඉඳලා වේදනානුපසනාවට යන එකක් මේ ජීවිතේ එකවතාවක් කරලා බෑ.